කතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද වික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛ මූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ ඉති පටිසංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා අනත්තා සෝතං අනත්තා ශබ්දා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවයා අනත්තා රසානත්තා කායං අනත්තා පොට්ටම්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා ඉතිමේ සුචසු අජ්ජත් චත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සාරා සංකේ කල්පලක්ෂේ කාලයක් තිස්සේ පෙරම් දම් පුරලා මේ තුන් ලෝකේ අවබෝධ කරගෙන සියලු සත්‍යයන් කෙරෙහි පතල මහා කරුණාවකින් බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නේ මිනිසුන් තුළ තියෙන වැරදි සංඥාවන් දුරු කරලා අනන්ත සංසාර ජීවිතයේ ඇති කරගත්ත වැරදි අදහස් ලෝකය ගැන හිතන විදිහ වෙනස් කරලා නිවැරදි විදිහට හිතන පිරිසක් ඇත්ත ඇති සැටියෙන් දකින ඇත්ත ඇති සැටියෙන් හිතෙන හිතන නෙවෙයි හිතෙන පිරිසක් බවට යමක් දැක්කහම යමක් අහපුවාම යමක් විඳිනකොට පංචේන්ද්‍රයන් තුලින් යම් අරමුණක් එනකොට මනේන්ද්‍රිය තුලින් යම් අරමුණක් එනකොට ඒ අරමුණ කෙරෙහි වැරදි චිත්තයක් නැවෙන්නේ නැතුව වැරදි අදහසක් ඇති වෙන්නේ නැතුව මේ ලෝකයේ තියෙන සියලු දේ කෙරෙහි ඇත්ත ඇතිසැටියෙන් වූ යථාභූත තත්වයෙන් වූ සංඥාවල් අරමුණු චිත්තසංතානවල වර්ධනය කරවන්න අවශ්‍ය කරන මාර්ගයක් තමයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ. එවැනි කාලයක පින්වත්නි අපි හැමෝටම පුළුවන්කමක් තියෙනවා අපේ ජීවිතවල මහා වෙනසක් ඇති කරගන්න. ජීවිතය වෙනස් කරගන්නවා කියලා කියන්නේ හිත හිතන විදිහ වෙනස් කරගන්න එක. බුදුන් වහන්සේගේ ධර්මය චින්තන විප්ලවයක්. තමහා සටනක්. කෙලෙස් ධර්මයන් සමග ඇති වෙන මහා සටනක්. මොකක්ද සටන? ඇත්ත දැකීම සඳහා කරන සටන. පල්ලෙහාට පෙරලෙන ගලක් නවත්තන එක ලෙහෙසි නැහැ. අන්න පල්ලෙහාට පෙරලෙන ගලක් නවත්වනට වැඩිය අපහසුයි පින්වත්නි. අකුසලයටම බර වෙච්ච වැරද්ද නිවැරද්දම කියමින් සිතුවිලි පහල කරන හිතේ කුසල බලය වර්ධනය කරලා ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන් තත්යකට හිතපත් කරන එක එහෙම ලේසි පාසු කාරණයක් නෙවෙයි. අතීතයේ වැඩ වාසය කළා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ චින්තනය කොයි වගේ තියෙන්නද කියලා පුංචි ඉවකින් හරි අපිට දැනුණොත් හරියට දෙවි කෙනෙක් ඇවිල්ලා රහසක් කිව්වා වගේ අපේ හිතට යන්තම් කුංචි අදහසක් හරි ඒ මහා උත්තමයාණන් වහන්සේලා මේ ලෝකේ දැක්ක හැටි කොයි වගේද කියලා අපේ මේ පෘථග්ජන හිතකට එක මොහොතකට දැනුනොත් පින්වත්නි ඒ මොහොතේම මහා අකුණු සැරයක් වැදුනා වගේ ඒ හිතේ තියෙන දුක් ඒ මොහොතට හරි නැති වෙලා යනවා ඒ තරමටම මේ උතුම් ධර්මය මහා සුවයක් දෙන දින ධර්මයක්. ඇයි? අනන්ත දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ලෝකය වැරදි දේ මේ ලෝකයේ තියෙන වැරදි දේ නිවැරදි විදිහටත් නිවැරදි දේ වැරදි විදිහටත් දකින ස්වરૂපයක් තියෙන සතර සිද්ධ වෙච්ච මහා අත්වැරද්දක් හින්දා තමන්ම මේ භවයේදී ඇති කරගත්ත හිත ගැහෙන්නේ හිතන්නේ ඒ හිත සකස් වෙන්නේ নানা ප්‍රකාර දේවල් දකිනකොට වැරදි දේ හරි කියන විදිහටමයි අන්න ඒ தත්ත්වය නැති කරගන්න අවස්ථාවක් ලද මොහොතේ හැම නිමේෂයක්ම ගත කරන ගත කරන හැම නිමේෂයක්ම මහා බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි අද අපි අපිව මේ සංසාර ජීවිතයෙන් එගොඩ කරවන්න තමයි මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් ගත කරන හැම නිමේෂයක්ම ගත කරේ ඒ බෝධිසත්ව ජීවිතය තුළ බුද්ධත්වය ලබා ගන්න තුරු ඇවිද්ද වාරයක් ගානේ, ඇසිපියලපු වාරයක් ගානේ, කතා කරපු වාරයක් ගානේ හැම ක්‍රියාවක්ම කරපු වාරයක් වාරයක් ගානේ අදහස තිබ්බේ ලෝක සත්‍යය නිවා ගන්නවාය කියන අදහසින්මයි හැමදේම ඉෂ්ට සිද්ධ කරලා අවසානයේ උතුම් සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. එහෙමපත් වෙලා දේශනා කරපු ධර්මය ඇහුණ පඬිතයෝ එහෙම නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්න හැකි ආකාරයක හිතක් සකස් වෙච්ච නුවණැත්තෝ තැනට සුදුසු නුවණ තියන අය මේ බාහිර ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය තේරුම් ගැනීම සඳහා තමන් තුළ වැරදිලා තියෙන දේ නිවැරදි කර ගැනීම සඳහා අර බෝධිසත්වයාණන් වහන්සේ එදා මං වෙනුවෙන් හැම පියවරක්ම තැබුවේ යම්සේද මම අද මං වෙනුවෙන් හැම පියවරක්ම තබනවා කියන අදිස්ථානය ඇති කරගෙන හැම කෙනෙක්ම මහා වීරියකින් හැඟීමකින් හැම මොහොතක්ම ගත කරන්න පින්වත්නි ඇත්ත తত্ত্বය දැනගන්නවා මේ දුක නිවාගන්න ලද අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය මේ ලැබිච්ච සෙනයේ උපරිම ප්‍රයෝජනය මම ලබා ගන්නවා කියන හැඟීම ඇති කරගෙනයි. එවැනි හැඟීමක් ඇති කර ගැනීම සඳහා මේ මහා උත්තමයාණන් වහන්සේලා සරියුත් මුගලන් ආනන්ද රාහුල ආදී බිහිවුණ සීනාස්ත්‍රවයාණන් වහන්සේලා මේ ලෝකය කොහොම දකින්න ඇද්ද කියලා එක පැත්තකින් හරි එක විෂය ධාරාවකින් හරි එක කෝණයකින් හරි අපේ හිතට යන්තම් දැනුනොත් මහා පිපාසයෙන් ඉන්න කෙනෙකුට පුංචි දිය බිඳක් ලැබුණා වගේ ඒවත් හිතුනොත් අපිත් පෙළඹෙයි පින්වත්නි මේ පින්වත් අයත් පෙළඹෙයි ගත කරන හැම නිමේෂයක්ම ගත කරයි මමත් මේෂණයේ මට මෙවැනි සුවයක් දැනුණාද එහෙමනම් මේ උතුම් ධර්ම අවබෝධ කරගත්තොත් මට මොනතරම්නම් සුවදායක තත්වයක ජීවත් වෙන්න පුළුවන්කමක් තියනවාද කියලා මහා විශාල හැඟීමක් හිතක දැනිලා ගත කරන හැම තත්පරයක්ම ධර්මය ධර්මය ධර්මය කියන ධර්ම අවබෝධය ධර්ම අවබෝධය කියලා කියන කැමැත්තක් ඇති හිතක් බවට පත් කරගන්න අපි ඒ උතුම් හැඟීමක් පිළිබඳ කුංචි විග්‍රහයක් කරගන්න අද දවසේ ධර්ම දේශනාව යොමු කරනවා මේ ලෝකය පිළිබඳ බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙලා දේශනා කරන්නේ කාරණා තුනක් කියලා කෙටියෙන් අපි දන්නවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ අනාත්ම කියන වචනේ පින්වත්නි මේ ලෝකය මගේ වසඟයට ගන්න බෑ කියන තේරුම ඇතුවයි අපි අනාත්ම කියලා කියන්නේ. මගේ වශයට ගන්නට බෑ. මට අවශ්‍ය විදිහට තියා ගන්නට බෑ. මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා එක මොහොතකට අපි හිතලා බලමු. අපි මේ සාමාන්‍ය මනුස්ස ජීවිතය සකස්ුනේ ස්වභාව ධර්මයෙන්. මේ ලෝකය කියලා කියන්නේ එහෙමනම් මේ බඹයක් විතර ඇච්ච ශරීරය ආශ්‍රය කරගෙන තියෙන හිත කියලා කියන්නේ. ඒ වගේම මේ ලෝකයේ මොනවා හරි දෙයක් තියෙනවාද ඒ හැමදේම ස්වභාව ධර්මයේ තියෙන යම් යම් නීති සමුදායන්ට අනුකූලව කරගෙන චක්‍ර එහෙම නැත්නම් නියාම ධර්ම වලට අනුකූලව සිද්ධ වෙන දේවල්. එහෙමනම් එවැනි වූ ලෝකයක ස්වභාව ධර්මයේම නිර්මාණයක් වන මනුස්ස సంతානය ස්වභාව ධර්මයේම තියෙන ඇත්ත తත්වයට කොයිතරම් සමීපද කියලා හිතලා බලන්න. ස්වභාව ධර්මයේ අනාත්මය කියලා කියන තමන්ගේ වශයෙන් ගන්න බැරි ස්වභාවය තියෙනවද කියලා අපි මොහොතකට විමසලා බලන්න ඕනේ. ඒ සඳහා අපි මූලික වශයෙන් ස්වභාව ධර්මයේම තියෙන එක වස්තුවක් අරගෙන විමසලා බැලුවොත් අපිට පුළුවන් වෙයි ඒ අතීතයේ බිහිවෙච්ච මහා උත්තමයාණන් වහන්සේලාගේ චින්තන රටාව තුළ මොන වගේ සිතුවිලි තියාගෙන ඇහැ කනනාසය දිව ශරීරයේ මනස හැසිරෙව්වාද කියලා පුංචි හරි අදහසක් ඇති කරගන්න මේ පින්වත් අයට පුළුවන්කම ලැබේ. එහෙනම් බලමු මොහොතකට විමසලා. අපි දන්නවා පින්වත්නි මේ ලෝකයේ කවුරුත් ඇස් තියෙන අය දැකපු දෙයක් තමයි අහස කියලා කියන්නේ. මේ අහස විතක බොහෝම බොහෝම සුන්දරයි. බොහොම ලස්සන ඉල් පාටක් තියෙනවා. විචිත්‍රවත් රටාමවනවා. ඒ වගේම මේ අහස පින්වත්නි කොයිතරම් වෙලා බලාගෙන හිටියත් බලලා ඉවර කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒ වගේම අනන්ත වූ ස්වභාවයක් තියෙනවා. ආසෙහි කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට තියෙන අහස පින්නන එක පාරටම අපි බලාගෙන ඉන්න කෙනාට කිසියම්ම දැනුම් දීමකින් තොරව කිසියම්ම හැඟීමකින් තොරව සිද්ධ වෙනවා වාගේ නොහිතපු වෙලාවක ඝන අඳුරු වලාකුළු වලින් වැහිලා යනවා. මහා අශෝභන තත්ත්වයකටපත් වෙනවා. විටක අපිට අවශ්‍යතාවය තියෙන වෙලාවක ජලයේහි අවශ්‍යතාවය තියෙන වෙලාවක උවමනාව තියෙන වෙලාවක අහසෙන් සිසිල් ජල බිඳු ගලාගෙන පල්ලෙහාට වැටෙනවා. එතකොට අපේ හිත සතුටු වෙනවා. මට ඕනෑම වෙලාවක වැස්සක් ලැබුණා. මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වුණා කියලා බොහෝම සතුටට බොහෝම උද්දාමයටපත් වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි සමහර වෙලාවට මොකද වෙන්නේ මේ අහසෙන් වැටෙන වතුරම අනවශ්‍ය වෙලාවට වැඩියෙන් වැඩියෙන් වැටිලා වැටිලා වැටිලා බින්දු බින්දු බින්දු බින්දු එකතු වෙලා මහා ඕගයක් මහා ගඟක් බවට පත් වෙනවා. පත් වෙලා මොකද වෙන්නේ? මේ සැඩපහර දරා ගන්න බැරුව මේ ලෝකේ විනාශ කරලා දානවා. මහා භයානක තත්ත්වයකට පත් වෙනවා. සුනාමිය ආදී පවා සිද්ධ වෙන්නේ ජලයෙන්මයි. එහෙමනම් අනවශ්‍ය වෙලාවට රැස්ස හැලා කරදර කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බලන්න මෙහෙම රැස්ස වහිනකොට පින්වත්නි සමහර විට අපි ගමනක් යන්න සූදානම් වෙන වෙලාවක හෝ වේවා අනවශ්‍ය වෙලාවක රැස්සක් රැස්සොත් අපේ හිතේ පුංචි තරහක් යනවා. හරි කරදරයක් නෙමේ සිද්ධ වුනේ මේ වැස්ස මහා කරදරයක් ඕන නැති වෙලාවක වැස්සා කියලා. ඕන නැති වෙලාවක වැස්සා. කියලා. ඒ වගේම තමයි බලාපොරොත්තු වෙන වෙලාවක වැස්ස ලැබුණේ නැත්නම් කොයි වෙලාවෙ හරි වහී කොයි වෙලාවෙ හරි වහී කියන හැඟීමෙන් ජීවත් වෙනවා. මොහොතකට හිතන්න මේ අහසෙන් වැස්ස කොයි වෙලාවක හරි ලැබෙයි. ලැබෙයි කියලා කියනවා විනා කොයි වෙලාවකවත් කවුරුවත් කියනවද මං අහසෙන් වැස්ස ලබා ගන්නවා කියලා කියනවද? මම අහසෙන් හෙට වැස්ස ලබා ගන්නවා. මම හෙට හැබැයි වැස්සට වහින්න දෙන්නේ නැහැ. වැස්සත් බලා ගන්න පුළුවන්. ඒ වගේ වචන එහෙම කියවෙනවද? නෑ කියවෙන්නේ නෑ. ඇයි ඒ කියවෙන්නේ නැත්තේ? හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. වැස්ස ගැන අපිට තරහ ඇති වෙනවා. වැස්ස ගැන අපිට සතුට ඇති වෙනවා. නමුත් හැබැයි මේ වැස්ස මට ඕන හැටියට පාලනය කරගන්න මම හොඳ වැඩක් කරන්නම් හොඳ දඬුවමක් දෙන්නම් හොඳ තෑග්ගක් දෙන්නම් නැත්නම් ස්තුති කරන්නම් කියන එහෙම හැඟීමක් එහෙම අපිට ඇති වෙනවද මේ වැස්ස ගැන? අවුව ගැනත් ඒ වගේමයි. විතක වැස්ස ඕනෑලා තියෙන වෙලාවටම විතක මොකද වෙන්නේ? මහා අකුණු ගසමින් අහස කළු කරමින් ඇවිල්ලා වහින්නේ නැතුව තියෙනවා. ඒ වෙලාවට අපි කියනවා වහින්නම වගේ ඇවිල්ලා වැස්සේ නෑනේ කියලා. කාටවත් මේ ලෝකෙ පුළුවන්කමක් තියනවාද ඒ වෙලාවක? නෑ එහෙම අසාධාරණ කරන්න දෙන්න බෑ. මගේ හිත බොහොම රිදුනා. වැස්ස වහින්න වගේ ඇවිල්ලා වැස්සේ නැහැ. එහෙම කරන්නේ මොකද? එහෙම නැත්තම් තිබුණානේ වහින්න නැතුවම වගේ ඉන්න. ඇයි මේ ගොරෝලා, කලු කරලා, හුලං හමලා ඔක්කොම කරලා අන්තිම මොහොතේ වැස්ස ආය අහසට උරාගත්තේ මොකද? මම හොඳ වැඩක් කරන්නම් මම නඩුවක් දාන්නම් නැත්නම් මම පලි ගන්නවා. එහෙම අදහසක් කවදාකවත් ඇති වෙන්නේ නැහැ කාටද? වැස්ස ගැන අදහස තියෙන සාමාන්‍ය පෘථග්ජන තැනකට. ඇති වෙන්නේ නැහැ. ඒ වගේමයි අවුව ගැනත් එහෙමයි. අවුව විතක බොහෝම සුන්දරව බොහෝම ලාමකව අපිට බොහොම උණුසුමක් ලබා දෙන අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. විතක මහාගිනි රස්නයක් බවට පත් වෙලා හරියට පීඩා ලබා දෙනවා. සුළඟ වේලාවකට මේ ගත සනසන බොහෝම සුන්දර සුළඟක් වෙලා තියෙන පහස නිවල් දානවා. හැබැයි විතක මහා සුලියක් වෙලා මහා සැඩ සුළඟක් වෙලා සුළි සුළඟක් වෙලා විතක මහා විනාශ සිද්ධ කරනවා. මේ එකක් මොකක්වත් සිද්ධ වෙන්නේ අපිට ඕන හැටියටද කියලා එක මොහොතකට හිතලා බලුවොත්. එහෙම හිතලා බලපුවම අපිට තේරෙනවා මේ ලෝකේ ඉන්න නුවණ තියෙන උන්මත්තක භාවයට පත් වෙලා නැති. කිසිම කෙනෙකුට පින්වත්නි මේ අහසේ වැස්ස, අවුව, කුලඟ වැනි මේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් පිළිබඳ ඒවා මගේ කියන හැඟීමක් ජනිත වෙන්නේ නැත්තේ ඇයි? ඒවා එකක්වත් Tamanට ඕන හැටියට තියාගන්න පුළුවන්කමක් නැති හින්දා තමන්ගේ වසඟයට ගන්න බැරි හින්දා ඒකින්ද කේශණයට තරහක් යනවා නමත නමුත් හැබැයි තරහ එකතු වෙලා එකතු වෙලා බද්ධ වෛරයක් බවට වැස්සත් එක කිසිම කෙනෙකුට මේ ලෝකෙපත් වෙන්නේ නැහැ මම වැස්සෙන් පලිගන්න ජීවත් වෙනවා මම වැස්සෙන් පලිගන්න මේ සංසාර ජීවිතය අරන් යනවා මම හෙට ජී හෙට ගත කරන දවසේ වැස්සෙන් පලිගන්නවා එහෙම නැත්නම් ප්‍රශංසා කරනවා කියලා උද්දාමයටපත් වෙන්නවත් පලිගන්නවත් නැත්තේ ඇයි ඒක තමන්ගේ වශයට ගන්න බෑ කියලා ඒ චිත්තසංතානවලම තියෙන අදහස හින්දාමයි. ඒ චිත්තසංතානවලම තියෙන අදහසෙන් තමයි. හදිස්සිය වැස්ස නැති වුණා කියලා පින්වත්නි මේ පොළවේ අත ගගහ හඬන්නේ නැහැ කෙනෙක්. හඬන්නේ නැහැ. අනේ මගේ වැස්ස නැති වුණා කියලා. ඇයි ඒ? වැස්සක් වහිනකොට පින්වත්නි අපි බලාගෙන ඉන්නවා. හොඳයි මේ වැස්ස වහිනවා තමයි මේ ඕනෑම කෙනෙක් નિરાයාසයෙන්ම ඒ චිත්තසංතානවල සංඥා ඇති වෙනවා මේ වෙලාවේ කොච්චර වැස්සත් පැයකින් වේවා දෙකකින් වේවා තුනකින් වේවා දවස් ගානකින් හෝ මේ වැස්ස අනිවාර්යයෙන්ම පායනවා කියන හැඟීම තියෙනවා. ඒ වගේම කොච්චර පෑවුවත් කොයි වෙලාවක හරි මේ අහසෙන් අනිවාර්යයෙන්ම වැස්ස කඩාගෙන වැටෙනවමයි ඒකින්ද මේ පෑවිල්ලට දොස් කියකින් හිටියට ඒ හිත సంతානවල තියෙනවා අධික වෛරයක් බැඳෙන්නේ නැති ඒ වගේම බලාපොරොත්තුවක් තියෙනවා කොයි එක දිගට පායන ලෝකයක් නැහැ එක දිගට වහින්නේ නැහැ වැස්සත් හැබැයි පායනවා පෑවුවත් හැබැයි වහිනවා ඒක කවදාකවත් මට ඕන වෙලාවට සිද්ධ වෙන්නේත් නැහැ මේ ලෝකේ කාටවත් ඕන විදිහට ඒක පාලනය කරන්න බෑ කියලා මේ හැඟීම තුල ඉන්න හින්දා අවවැස්ස ගැන මගේ කියන හැඟීමක් අහස ගැන මගේ කියන හැඟීමක් කුලඟ ගැන මගේ කියන හැඟීමක් දැනිට වෙන්නේ දැනිට වෙන්නේ නැහැ ඒ ස්වභාව ධර්මයේම නිර්මාණයක් වෙච්ච මනුස්ස ශරීර පිළිබඳව චක්කුන් අනත්තා සෝතං අනත්තා ගානං අනත්තා ජීවයා අනත්තා කායං අනත්තා මනෝ අනත්තා වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ දේශනා කරපු ධර්මයට අනුව රූපං අනත්තා ශබ්දා අනත්තා ගන්ධා අනත්තා රසා අනත්තා පොට්ටබ්බා අනත්තා ධම්මා අනත්තා කියලා මේ දේශනා කරපු ධර්මයට අනුව පින්වත්නි අපි හිමින් හිමින් විමසලා බලන්න ඕනේ. හිමින් හිමින් විමසලා බලනකොට තේරෙනවා මගේ මේ ශරීරය වගේම අනුන්ගේ ශරීරත් මගේ මේ හිත වගේම අනුන්ගේ හිතවල ඇති වෙන හැඟීමුත් අවුවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් වැස්සත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් කුලඟත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ඒවැය තියෙන කොයි තරම්නම් සමානකමක් තියනවාද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියලා කියන මේ උපාදානය වෙලා තියෙන දේවල් පවා අරගෙන බැලුවොත් පින්වත්නි අවවැස්ස හා සමානයි කියලා හොඳට තේරෙනවා. ලද කාලය අනුව අපි එක උදාහරණයක් දෙකක් විතරක් අරගෙන විමසනකොට මේ අත්තන්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ අනිත් දේවල් පිළිබඳ හොඳට කල්පනා කරලා බලන්න. අතීතයේ යම්කිසි කෙනෙකුට ධම්මා අනාත්තා කියන තැනින් අපි පටන් ගමු. මුලින්ම නැතු ධම්මා අනාත්තා කියලා කියන්නේ හිතක නැගෙන මනස මනස බාහිර ආයතනය අභ්‍යන්තර ආයතනය ධම්ම කියලා කියන්නේ බාහිර ආයතනය. එහෙනම් මනස කියන ඉන්ද්‍රිය භාවිතා කරගෙන ඇති කරගන්න අරමුණු වලට කියනවා ධම්ම කියලා. හිතක නැගෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදියට එක පැත්තකින් ධම්ම කියලා කියනවා. එහෙමනම් හිතක නැගෙන ආදරය කියලා කියන්නේ නැත්නම් කෙනෙක්ගෙන් ලැබෙන ආදරය කියලා කියන්නේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ලැබෙන ධම්ම කියන ඒවා කියන දේ තේරුම් ගන්න එක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. බලන්න සාමාන්‍ය කෙනෙකුට තවත් කෙනෙක්ගෙන් ආදරය කියන හැඟීමක් ලැබෙනවා කෙනෙකුට හිතෙනවා තමන් බලාපොරොත්තු වෙන කෙනෙක්ගෙන් ආදරයක් ලැබෙනවා කියලා හිතන්න. යම් කිසි කාලයක තරුණ කාලේ හෝ වේවා නැත්නම් අම්මගෙන් තාත්තගෙන් හෝ වේවා ආදරය බලාපොරොත්තු වෙන වෙලාවක ඒ තැනැත්තාගෙන් හෝ තැනැත්තියගෙන් ආදරයක් ලැබුණොත් යම් කෙනෙකුට මහා ලාභයක් ලැබුණා වගේ, මහා මේරු පර්වතයක් ලැබුණා වගේ. මොකද කරන්නේ? මේ ආදරය වැළඳ ගන්නවා කොහොමද වැළඳගන්නේ? මේක මගේමයි. ඒ ආදරය ලැබෙනකොට පින්වත්නි කිසිම කෙනෙකුට හිතෙනවද ඒ මොහොතේ කොච්චර උද්දාමයට පත් වෙනවද කියනවනම් මේ ආදරය මට නැති වෙනවා කියන එක එක ක්ෂණයකවත් හිතෙනවද? හිතෙන්නේ නැහැ. අඩුම ගානේ මේ ආදරය වෙනස් වෙනවා කියලාවත් හිතනවද? නෑ හිතෙන්නේ නෑ. ආදරය කියන දේ පිළිබඳ දන්න නොදන්න පුංචි ලදරුවෙක්වත් නැහැ. අම්මගෙන් පවා පින්වත්නි බලාපොරොත්තු වෙන වෙලාවෙම බලාපොරොත්තු වෙන ආදරය හැමදාම ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ කොයි වෙලාවෙද? කාට ඕන වෙලාවටද? අපිට ඕන වෙලාවටද? අම්මට ඕන වෙලාවටද අපිට ආදරය දෙන්නේ? හොඳට තේරුම් ගන්න. තවත් කෙනෙක්ගෙන් අපිට ආදරය ලැබෙන්න පින්වත්නි අපිට ඕන වෙලාවට නෙවෙයි අපිට ඕන වෙලාවට නෙවෙයි එයාලට ඕන වෙලාවට. කොයි වෙලාවක හරි අපි ඒ වෙලාව අපිට ඕන වෙලාව වෙන්න පුළුවන් හැබැයි අපිට ඕන වෙලාව නොවෙන්න පුළුවන්. අපි කාට හරි ආදරය ලබා දෙන්නේ අපිට ඕන වෙලාවටමද නැද්ද? එයාලට ඕන වෙලාවටමද? නෑ. අපිට ඕන වෙලාවට අපිට කෙනෙක් ගැන ආදරයක් හිතිච්ච දවසට හිතිච්ච වෙලාවට අපි ඒ කට්ටියට බොහෝම ආදරෙන් සලකනවා. හැබැයි නුරුස්සන වේලාවක යැත්තු આવොත් මොන ආදරයද මහා නුරුස්සන ස්වභාවයක් ස්වභාවයක් තියෙනවා. එහෙමනම් සියලු දේ තරහ ගැන වුණත් මොහොතකට හිතලා බලන්න තරහත් එහෙමයි. යම් යම් වෙලාවකට එක එක්කෙනාගෙන් අපිට බොහොම නපුරු වදන් නපුරු වචන ඇහෙනවා. ඒවා පිළිබඳ හිතලා බලන්න හැම වෙලේම ඒවා තියෙනවද? මේ වෙලාවේ ඉන්න තැනින් දොට්ට දාන්න කතා කරන අය සමහර වෙලාවට තව මොහොතකින් ඇවිල්ලා මම විහිළුවට වගේ කියපු දේ ඔච්චර ගණන් ගත්තද කියලා ආය සලකන් පටන් ගන්නවා. ඒ පැත්ත ඒ පැත්තේ පාලනයෙත් නැහැ. මේ පැත්ත මේ පැත්තේ පාලනයෙත් නැහැ. මේ දෙකම පින්වත්නි වැස්ස වගේද නැද්ද? වැස්ස වහින්නේ වැස්සට ඕන වෙලාවට පායන්නේ ඒ ස්වභාව දහමට ඕන වෙලාවට මිසක් අපිට ඕන වෙලාවට නෙවෙයි. මේ ලෝකෙන්න හැම දෙයක්ම අපිට ලැබෙන්නේ පින්වත්නි ඒ ලෝකයට අවශ්‍ය විදිහට මොකක් දෝ නියාම ධර්මයකට අනුව අපිට ඕන වෙලාවට නම් නෙවෙයි අන්න බලන්න. එහෙනම් ආදරය කියන එකවත්වත් අඩුම ගානේ තමන්ගේ වසඟයට ගන්න පුළුවන්කම තියෙනවද? තමන්ගේ හිතේ නැගෙන ආදරයවත්වත් අඩුම ගානේ තමන්ගේ වසඟයට ගන්න පුළුවන්කම තියෙනවද? බෑ. තේරුම් ගන්න ඕන හොඳට තේරුම් ගන්න ඕන. නේද? අන්න තේරෙනවා. හොඳට මෙනෙහි කරොත් තේරෙනවා අපිට මේ ලෝකයේ ස්වභාවය අවුව වගේ වැස්ස වගේ මේකත් ස්වභාව ධර්මයේ එක්තරා ක්‍රියාවලියක් එක්තරා ක්‍රියාවලියක් විතරයි කියලා. යම් කිසි ආදරය කියන හැඟීමම අරගෙන මේක එහා කොනේ ඉඳන් මෙහා කොනට විශ්ලේෂණය කර කර කර කර පින්නත් නේ හොයන්න ගියොත් මේක ඉමක් කොනක් කොහෙද කියලා කාටවත්වත් මේ ලෝකෙ හොයන්න පුළුවන් ආකාශය අනන්තයි නේද අනන්ත ආකාශයේ කොච්චර දුරට දුරට හෙව්වත් කවදාකවත් හොයලා ඉවර කරන්න බෑ වගේ බලන්න අපේ මේ ජීවිතය කියන්නේ ස්වභාව ධර්මයමයි කියන එක අපිට පසක් වෙන්නේ නැද්ද? නියමාකාරයට ස්වභාව ධර්මයත් එක්ක සංසන්දනය කළ බැලුවොත් එහෙනම් තමන්ගේ හිතේ නැගෙන ආදරය කොහෙද කියලා හෙව්වත් හොයාගන්න බෑ. අනුන්ගේ හිතේ නැගෙන ආදරය කොහෙද කියලා කිව්වත් කොච්චරක්ද මෙච්චරක්ද කොච්චරක්ද ඒකේ සීමාව කොච්චරක්ද අප්‍රමාණද ප්‍රමාණද මැනිය හැකිද මැනිය නොහැකිද කොච්චර ගවේෂණය කරත් කොච්චර ආදරය තුල කිමිදුනත් ඒ තැනත්තාට ඒකේ නියම හැඩතල හොයන්න පුළුවන්කම පුළුවන්කමක් නැහැ. ඒක ලැබෙන වෙලාව ගැන නිශ්චිත නැහැ. නොලැබෙන වෙලාව ගැන නිශ්චිත නැහැ. ඒක පවතින කාලයක් ගැන නිශ්චිත නැහැ. හැබැයි අනිවාර්යෙන් දන්න දෙයක් නම් තියෙනවා. ඒක මගේ වශයෙන් ගන්න බෑ වැස්ස වගේ. හැබැයි ඇති වුණොත් අනිවාර්යෙන්ම නැති වෙනවාමයි. ඒ වගේම පින්නන්දි මොහොතකට හිතන්න. එකම වතුර බිඳුව දෙසරයක් වැටෙනවද වහිද්දි? එකම වේගෙන් හැම වතුර බිඳුවක්ම වැටෙනවද? ආදරය කියන හැඟීම පින්නත්නි හැම මොහොතකම වෙනස් වෙනවද නැද්ද? විතක දැඩි, විතක අඩුයි, එක මොහොතක ලැබිච්ච හැඟීමක් තවත් මොහොතක කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට ලැබෙන්නෙම ලැබෙන්නෙම නෑ. බලන්න හැම මොහොතකම වෙනස් වෙන දෙයක්. එහෙනම් මේකේ වසඟයට ගිය ඇත්තෝ මොකද කරන්නේ? ආදරයේ හින්දා මුලාවටපත් වෙලා හරියට අර කොළපාට කණ්ණාඩි දාගත් අස්වැන්න මුළු ලෝකෙම කොළපාටට පේනවා වගේ දිවිපවා තොර කරගන්නේ මොනතරම් මෝහයකින් මත් වෙලාද කියලා කියන්නේ. දවස් ගණන්, අවුරුදු ගණන්, මාස ගණන්, භව ගණන් දුක් විඳින දුක් විඳින ජීවත් වෙන්න ආදරය කියන හැඟීම හේතු වෙනවාය කියලා කිව්වොත් ඒ පිළිබඳ යම් අදහසක් ඇති වෙනවද නැද්ද? තවත් එක උදාහරණයක් ගමු. දැන් අපිට ආයතන 12ක් ගැන කතා කරන්න තිබුණාට බාහිර 6ක්, අභ්‍යන්තර 6ක් කියලා මේ ඇත්තන්ට මේ කරුණු පසු හොයා ගන්න පුළුවන්. ආයතන 12 ගැනම নানা ආකාර විදිහට විශ්ලේෂණය කරන්න වෙලාවක් නොවන හින්දා ආයතන දෙකක් තුනක් පිළිබඳ කාලානුරූපව අපිට පුළුවන් විදිහට සඳහන් කරපුවාම මේ පින්නත් ඇත්තන්ට පුළුවන්කම තියෙනවා. ඉතිරි දේවල් ගැන තමන්ටම තමන්ගේ නුවණ මෙහෙवला ඇත්තද මේ කිව්වේ? මෙහෙම ලක්ෂණයක් මේ හැම එකකම තියෙනවද කියලා. රූපය කියලා බලන්න. තමන්ගේ ශරීරය කියලා හිතන්න. ශරීරයට හැදෙන අසනීපයක් ගැන හිතන්න. මේ ශරීරයට අසනීපයක් හැදුනාම අපි කියනවා අපි හිතමු ඇහැක නගනයක් ආවක් කියලා. මම ඇහි නගනයක් ඇති කරගත්තා කියලා කියන කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ මොකද? අපි කියන්නේ කොහොමද? මගේ ඇහි නගනයක් ආවා. මගේ ඇහි නගනයක් ආවා. මගේ ඇඟේ තිබ්බ තුවාලේ හොඳ කරගත්තාද? හොඳ වුණාද? හොඳ වුණා. හොඳ කරගත්තා කියනවා නම් බෙහෙත් දාපු සැනින් හොඳ වෙන්න ඕනේ. එහෙනම් බෙහෙත් කරනවා පින්වත්නි හැමදේම කරනවා. හැබැයි හොඳ වීමේ අයිතිය හෝ කුණු වීමේ අයිතිය තියෙන්නේ තුවාලේ කාටද? ස්වභාව ධර්මයි. හරියට ගහක් වගේ. මොහොතකට හිතන්න. ස්වභාව ධර්මයේම තියෙන ගහකට අපි මොකද කරන්නේ? වතුර දානවා, පොහොර දානවා, අවුව සපයනවා, ඒ අවශ්‍ය කරන හැමදේම සපයනවා. උදේම ගිහිල්ලා බලනවා කොළ ඇවිල්ලාද? වතුර දානවා, පොහොර දානවා, හුළඟ අවුව දුන්නට කොළ හැදීමේ අයිතිය තියෙන්නේ, මල් පිපීමේ අයිතිය තියෙන්නේ කාටද? ස්වභාව ධර්මයට. ඒක අපි හොඳට දන්නවා. ඒකේ මල් පිපීමේ අයිතිය මට ගන්න පුළුවන්කමක් පුළුවන්කමක් නැහැ කියන එක හොඳට දන්නවා. අපේ හිතෙන් සංඥා එනවා. ඒ සංඥාව අනුව අපි කතා කරනවා බලන්න මොහොතකට හිතලා. ඒ සංඥාව අනුව කතා කරනවා. අපි කියනවා මල් ගහේ මලක් පිපිලා. කවුරුවත් කියනවා එහෙලා තියනවාද මම අද උදේ මම මම හදපු මල් ගහේ මලක් පිප්පුවා කියලා. නැත්තම් කවුරු හරි දැකලා තියනවාද මල් ගහක් ළඟට ගිහිල්ලා කෝටුවක් අරන් තරවටු කරනවා කවුරු හරි? හෙට උදේ අපේ උත්සවයක් තියෙනවා. හෙට උදේ වෙනකොට මල් 10ක් පුප්පලා තියන්න ඕන කියලා තරවටු කරලා තියනවා. කවුරුත් අහලා තියනවද? කොහේ ඒවත්වත් නැහැ. ඇයි අපි ළඟ මේ ස්වභාව ධර්මයේ පිළිබඳ නියම සංඥා තියෙනවා. ඒකින්ද මල් ගහට පුළුවන් තරම් සාතු සප්පායම් කරනවා. හැබැයි මල පිපෙනකන් පිපුණ දවසක බාර ගන්නවා මල පිපුණොත් සතුටුයි මල පිපුණ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා ඔහේ ඉන්නේ ඇයි ඒකේ අයිතිය මට නැහැ කියලා දන්නේ දාම් බලන්න මල් ගහේ මල් පිපෙන අයිතිය මගේ වසඟයට ගන්න පුළුවන්කම නැහැ කියලා අපි දන්නවද නැද්ද? ඊටාම පැහැදිලිව අපි දන්නවා මල් ගහේ මල් පිපෙන අයිතිය මගේ වශයෙන් ගන්න පුළුවන්කම නෑ කොහොමත්ම කියලා. ඒකින්ද ඒ ගැන බලාපොරොත්තුව ඒ ගැන බලාපොරොත්තු වෙන්නේ සලකනවා සලකනවා. රූපය කියලා කියන. නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් තමයි පින්වත්නි අපේ දරුවා කියලා කියන්නේ. දරුවා තුළ රූපය තියෙනවා වේදනාව සංඥාව සංකාරය විඥානය කියලා තියෙනවා. එහෙනම් ඒ පංචස්කන්ධයම අපි මොකද කරගෙන තියෙන්නේ? Taman හදන දරුවාට මගේ දරුවා කියමින් ඒ දරුවාව කොයි තරම් බෑ කිව්වත් පින්වත්නි ඉංජිනේරුවෙක් කරන්න හදනවමද නැද්ද? දොස්තර කෙනෙක් කරන්න හදනවමද නැද්ද? නේද? හොඳයි. ගහට වතුර පොහොර දැම්මා වගේ දරුවට අවශ්‍ය කරන යහගුණ සපයලා දෙන්නම ඕනද නැද්ද? අනිවාර්යයෙන්ම දරුවෙකුට හැම දෙමව්පියෙක්ම හරියට නිකන් ගහකට වතුර දානවා පොහොර දානවා වගේ අවශ්‍ය කරන යහගුණ සපයලා දෙන්න ඕනේ අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ හොයලා දෙන්න ඕනේ, ගුරුවරු ආශ්‍රය කරන්ද සකස් කරලා දෙන්න ඕනේ, පාප මිත්‍ර සේවනයෙන් වළක්වන්න ඕනේ. මේ හැමදේම කරන්න ඕනේ. නමුත් දෙමව්පියන්ට අයිතියක් තියනවද පින්නන්නේ දරුවාගේ හිත හිතවන්න? නෑ. ඒ දරුවාගේ හිතේ සිතුවිලි ඇති වෙන්නේ අර බාහිරින් ලැබෙන දේවල් සහ තමන්ගේ කර්මානුරූපව සහ චිත්ත නියාමයට අනුව පෙර භවයේ ඇති කරගත්ත සිතුවිලි පරම්පරාවට අනුව සකස් වෙන යම් න්‍යාම ධර්මයකට අනුකූලව ඒ හිතේ මේ භවයේදී ලැබිච්ච ආශ්‍රයත් හේතු කොටගෙන ඒ බොහෝ කාරණා බොහෝ නියමයන්ට අනුව ඒ හිතේ සිතුවිලි පහළ වෙනවා. අන්න ඒ නියමයන් වලට පුංචි බලපෑමක් අපිට කරන්න පුළුවන්. ආශ්‍රය කරපු දේ අනුව සිතුවිලි පහළ වෙන හින්දා දරුවෙකුට පුළුවන් පින්නන්නේ අපිට හොඳ ආශ්‍රයක් ලබා දෙන්න. නමුත් ඒ ආශ්‍රය ලබා දුන්නත් එයාගේ කර්මය ඒ වගේම එයා සංසාර ජීවිතය ඇති කරගෙන තියෙන දක්ෂතාවය එයාට උපතින් ලැබිච්ච හිත කියන හැම දෙයක්ම හේතු කොටගෙන ඒ හිතේ යමක් සටහන් වෙන්නේ ඒ හිත ගැහෙන්නේ ඒ හිතේ යම් සිතුවිලි ඇති වෙන්නේ වෙනත් හේතු සමුදායක් හේතු කොටගෙන. ගහක් පින්නනි කොච්චර වතුර දැම්මත් පොහොර දැම්මත් මොන දේ කරත් සමහර ගස් කරුවට හැදෙන්නෙම හැදෙන්නෙම නෑ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා කතාවක් කියන්නේ ඒක. නේද? එහෙමනම් බලන්න සමහර ඒවා මොනවා කරත් එහෙමනම් ගහ කියන දේ අපේ වසඟයට ගන්න කිසිම විදිහකින් පුළුවන්කම නැහැ. ඒකින්ද ඒ ගැන අපිට කැවීමක් බැවීමක් නැහැ. දරුවා කියන දෙයයි ගහ කියන දෙයයි ගත්තොත් සංසන්දනය කරලා එකම ස්වභාවයක තියෙන දෙකක්ද නැද්ද? එකම ස්වභාවයේ තියෙන දෙකක්. නමුත් සාමාන්‍ය පෘථග්ජන අය දරුවා කෙරෙහි ඇතිවන සිතුවිල්ල කොයි වගේද? ගහ වගේ කියලාද? නෑ මේ ළමයාගේ සියලු කටයුතු මගේ දරුවා නම් මට ඕනෑ විදිහට. මගේ ස්වාමියා නම් මට ඕනෑ විදිහට. මගේ භාර්යාව නම් මට ඕනෑ විදිහට. ඒ එක්තරා සීමාවක් තියෙනවා තමයි. නමුත් ඉන් ඔබට කවදාකවත් පුළුවන් කමක් නැහැ. කලින් සඳහන් කරා වගේම අසනීපයක් කියලා ගන්න. අපේ කකුලක අතක මොකක් හරි අසනීපයක් හැදුනා. අතීතයේ මගේ කකුල තිබුණ හැටි කියලා අපිට අදහසක් ඇති වෙන්න පුළුවන්. අපේ වැඩේ මොකක්ද? අතීතයේ තිබුණ ඒ දේ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර වර්තමානයේ ඒ විදිහට නැතිනම් යම් හේකින් වර්තමානයේ අපිටම කකුලක් කැඩිලා කාගේ හරි කියලා. දැන් එයාගේ කල්පනාව මොකද්ද හැම වෙලේම අතීතයේ තිබුණා මම මේ විදිහට දැඟලුවා මේ විදිහට නැටුවා මේ විදිහට කටයුතු කරා. එහෙනම් වර්තමානයේ මේ දේ මට නැත. හැබැයි මේ නුදුරු අනාගතයේදීම මට පරණ තිබ්බ දේ හම් වෙනවමයි කියන අදහසක් තියෙනවද නැද්ද? අදහසක් තියාගෙන තමයි මගේ ශරීරය මගේ දරුවෝ කියන හැඟීම ඇති වෙන්නේ. වැස්ස වගේ කියන හැඟීම නෙවෙයි එතන තියෙන්නේ. ගහ වගේ කියන හැඟීම නෙවෙයි. එතන තියෙන්නේ මොකද්ද? මම මේ කකුල අනිවාර්යෙන් හොද කරගන්නවා. තිබ්බ தත්තට අනිවාර්යෙන් මම මගේ දරුවා, මම මගේ ස්වාමියා, මම මගේ අසල්වැසියා, මම මගේ අම්මා තාත්තා අතීතයේ යම් හොඳ විදියකට තිබුණාද? ඒ විදියට සකස් කර ගන්නවාමයි කියලා. සමහර විටක වෛද්‍යවරයෙක් කිව්වොත් හිතේ පිළිකාවක් හැදිලා තියෙන්නේ කිසිම විදියකින් දැන් පරණ தත්තට ගන්නේ මේ තැනැත්තව පුළුවන්කමක් නැහැ කියලා මොකද වෙන්නේ පින්වත්නි? ඒ ඥාතීන් මොකද කරන්නේ? වහාම වෙනත් ආකාරයක ප්‍රතිකාර ලබා දෙනවා. අන්තිම හුස්ම හෙළුවා කියන මොහොත දක්වාම විශ්වාස කරන්නේ නැහැ. මෙයාට මේ දේ සිද්ධ වෙනවා කියලා. ඇයි මගේ මගේ වසඟයට ගන්න පුළුවන් මේ දේ මට හොඳ කරන්න පුළුවන් මේ දේ නැති කරන්න පුළුවන් මේ දේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියන හැඟීම හැම මොහොතකම තියෙනවා. එහෙම හැඟීමක් ජනිත වෙලා තියෙන්නේ හිතනකොට අතපය උස්සන්න පුළුවන්කම හින්දා. හැබැයි තේරෙන්නේ නැහැ නියපොත්ත වැවෙන එකවක්වත් මට පාලනය කරගන්න බෑ. කුංචි කුරුලෑවක්, බිබිලක්, කුස්තයක්, දඩයක් දාන එකවක්වත් මට පාලනය කරගන්න බෑ. අසනීපයක් හදන එක මට පාලනය කරගන්න බෑ. උදෑසන නැගිටිනකොට හිතේ ඇති වෙන හැඟීම අනුවයි මට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කියන తত্ত্বය හොඳට කෙනෙක් පින්වත්නි යම් විදියකින් මෙනෙහි කරොත් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශ සහ ධම්ම කියන දේවල් වගේම ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා කියන අභ්‍යන්තර ඉන්ද්‍රියන්, බාහිර ඉන්ද්‍රියන් අරගෙන ඔන්න ඔය විදිහට කිව්ව විදිහට මේකේ තියෙන අනාත්ම මගේ වසඟයට ගන්න බෑ කියන ස්වභාවය පින්වත්නි දුක්ඛ මූලයක් අරණ්‍යයක් ශුන්‍යාගාරයකට ගිහිල්ලා අකණ්ඩව එක දිගට එක දිගට මේ අදහසින් මෙවැනි හැඟීමක් මේක තුල තියනවාද කියලා පිරික්සුවොත් ඒ කියන්නේ මෙවැනි ස්වභාවයක් මේක තුල තියනවාද කියලා? ඇහි මේ කියන වැස්ස වගේ, හුළඟ වගේ, ගහක් වගේ ස්වභාවයක් තියනවාද? කනේ මෙහෙම ස්වභාවයක් තියනවාද? නාසයේ, දිවේ, ශරීරයේ සහ මනසේ, මන ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය තුල මෙවැනි ස්වභාවයක් තියනවාද? ඒ වගේම රූපය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා මෙවැනි ආකාරයක ස්වභාවයක් මේ ස්වභාව ධර්මයේ තුල තියෙන තත්වයක ස්වභාවයක් තියනවාද කියලා පින්නත් නිබඳව නිබඳව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට හැම අංශුවක් අංශුවක් ගානේ තමන්ගේ ජීවිතේ ලැබිච්ච අත්දැකීම් පවා අරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඒ චිත්තසංතානය තුල යම්කිසි අදහසක් ඇති වෙන්න පටන් ගන්නවා. මේවා ඔක්කොම අහස වගේ, මේවා ඔක්කොම හුළඟ වගේ, මේවා ඔක්කොම වැස්ස වගේ, ඒවා ඒවට ඕන හැටියට ක්‍රියාත්මක වෙන දේවල් මගේ වශයෙන් ගන්න බෑ කියලා. අන්න එහෙම වුණාට පස්සේ පින්වත්නි, ඒ තැනත්තාට අන්න ඒ තැනත්තාට අපි කියනවා සිහිය ඉපදුනාය කියලා. එතකොට කියනවා මෙච්චරකල් අසිහියෙන් හිටියා මෙන්න දැන් සිහිය ඉපදුනා. මෙන්න සිහිය ඉපදුනා කියලා. ඊට පස්සේ පින්වත් ඒ ඒ ඒ පින්වත් කෙනා ඒ විදිහ අදහසක් ඇති කරගෙන සාමාන්‍ය ජීවිතයට ආපුහම වැඩිපුර වාර ගානක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නැත්නම් ආයතන 12 ගැනම ඒ චිත්ත સંતાණය තුල ඇති වෙන්නේ අර සිහියම ඇති වෙන තත්වයකට ඒ සිහිය වර්ධනය කරන්න ඕනේ. ඇති වෙච්ච පුංචි පැලය වර්ධනය කරගන්නවා වගේ අර ඇතිවෙච්ච සිහිය නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මොකද කරන්න ඕනේ? ඒ සිහිය වර්ධනය කරන්න ඕනේ හැම වෙලේම නැගෙන විදිහට තියෙන ලොකුම ගැටලුව ඒකයි. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වෙලාවේ මේ ඇත්තන්ට සිහිය ඇති වුණා ඇත්තටම මන්ට මට ලැබිච්ච ආදරයත් එහෙමයි මගේ දරුවොත් එහෙමයි කී කී කීගේ ස්වභාව ධර්මයේ වගේමයි මට අනවශ්‍ය වෙලාවට තමයි වහින්නේ කියලා අදහස් ඇති වුණා. නමුත් හැබැයි කල්පනා තව මොහොතකින් මේ ධර්ම දේශනාවෙන් ඉවත් වෙනකොට එහෙම අදහසක් ඇති වෙන්නේ නෑ ආන් සිහිය නැති වෙනවා. ඒකින්ද ආය සංසාර ජීවිතේ දුවනවා. සිහිය ප්‍රබල කරගන්න ඕනේ මෙනෙහි කරලා මෙනෙහි කරලා. අන්න ඒ ප්‍රබල කරගත්ත කෙනාට පින්වත්නි ඔන්න අදහසක් ඇති වෙනවා. මෙන්න මේ ආකාරයයි එහෙනම් මේ දේ සියලු දේ නැති වෙලා යන දේවල් මගේ වශයෙන්ට ගන්න බෑ කියලා. එහෙම ප්‍රබල කරගෙන කාලයක් ඉන්නකොට ඒක ස්ථිර වෙනවා. ඇත්ත අවබෝධ වෙනවා. අන්න ඇත්ත අවබෝධ වුණාද පින්වත්නි අතීතයේ වැඩ වාසය කරපු ඇත්ත අවබෝධ කරගත්ත සීනාස්ත්‍රයන්න් වහන්සේලාට එසේත් නැත්නම් සෝවාන් පරස්ත පුද්ගලයෙකුට පින්වත්නි අපිට වැස්ස ගැන, අවුව ගැන, අපිට හුළඟ ගැන, ගස් ගැන තියෙන හැඟීම වගේම හැඟීමක් තමයි ළඟම ඉන්න කෙනා ගැනත් තියෙන්නේ. අම්මා ගැන, තාත්තා ගැන, සහෝදරයෝ ගැන ඇහෙන් බලන වාරයක් ගන්න කෙටියෙන් කියනවා නම් ඉන්ද්‍රියන් 12 ගැනම තියෙන්නේ අවුව වැස්ස ගැන තියෙන හැඟීම වගේ මගේ වසඟයට එක ක්ෂණයකවත් ගන්න පුළුවන් කියන හැඟීම් මාත්‍රයක්වත් ජනිත වෙන්නේ නැති මහා සුන්දර මහා සුවදායක තත්වයක් ඒ සිත් සතන් තුළ තියෙනවා. එහෙමනම් අන්න ඒ සිත් සතන් ඇති කරගෙන එවැනි උතුම් චිත්ත tattයන් ඇති කරගෙන ජීවත් වෙච්ච පින්වත් අය මොනතරම් සුවදායකව වාසය කරන්න ඇද්ද කියලා මෙනෙහි කරන්න මේ సంతානවල දුක උපදින්නේ මගේ කියන හැඟීම හින්දා මගේ කියන හැඟීම සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් දුරු කරගන්න එවැනි ආකාරයක උතුම් සංඥාවල් වර්ධනය කරගන්න අවශ්‍ය කරන මාර්ගයක් ලැබිලා තියෙන වෙලාවේ මේ පින්වත් අත්ව කල්පනා කරන්නේ මමත් මෙවැනි උතුම් ධර්මයේ ස්පර්ශ කරගන්නවා රහසින් සිහිනෙන් දිවගෑ සුවඳක් වාගේ මටත් මේ දැනිච්ච පුංචි හැඟීම මහා මේරු පර්වතයක් වගේ විශාල කරගෙන මමත් උතුම් තනසීමෙන් තනසෙනවා කියන අදිස්ථානය ඇති කරගන්න ආකාශට්ටා දුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මම් පරන්ති